ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අප පැමිණ සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා වසර 2553ක් ගත වූ මොහොතකටයි අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැනට වසර 2553කුත් ගෙවිලා අවසන් වෙලා. නමුත් ඒ ධර්මයෙන් යම් හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීමට අපට අදටත් සුළු හෝ අවකාශයක් තිබෙනවා. විශාල ඉඩක් නම් නැහැ. නමුත් සුළු හෝ අවකාශයක් අපිට තියෙනවා. ඒ බඳු කාලයක මේ බඳු යුගයක මේ ධර්මයෙන් යම් හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීමට නම් අප කෙසේ කටයුතු කළ යුතුද මොන ආකාරයෙන්ද අප කටයුතු කළ යුත්තේ කියන දේ පිළිබඳව කෙටියෙන් යමක් කියා දෙන්න මා කල්පනා කළා. පින්වතුනි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළවන්නේ මේ ලෝකේ ජරාවට පත්වීම මරණයට පත්වීම කියන මේ දේවල් තිබෙන නිසා. බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළවන්නේ ජරා මරණ තිබෙන නිසා. ජරා මරණ නොතිබෙනවා නම් මේ ලෝකේ බුදුරු පහළ වීමේ ඌමනාවක් ඇතිවන්නේ නැහැ. ජරා මරණ තිබෙන නිසා තමයි මේ ලෝකයට බුදුරු පහළවන්නේ. ඒ නිසාම තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයක් මේ ලෝකයට පහළවන්නේ. ඒ නිසාම තමයි මේ ලෝකයට ආර්ය මහා සංගරුවන පහළවන්නේ. එතකොට මේ ලෝකයට තිරුවන් පහළවන්නේ කුමක් නිසාද? ජරා මරණ තිබෙන නිසා. ජරා මරණ නැති ලෝකයක් තිබෙනවා නම් ඒ ලෝකයට තිරුවන් පහළ වීමක් අවශ්‍ය වන්නේ නැහැ. දැන් බලන්න ඔබ අපිට ජරා මරණ තිබෙනවාද නැද්ද? ජරා මරණ තිබෙනවා. ඒ ජරා මරණ හේතු කොටගෙන ඒ තෙරුවන් පහළ වීමක් අවශ්‍ය වන්නේ. ඒ ජරා මරණ වලින් නිදහස් වීම ඕමනා කරන නිසා. ඒ ජරා මරණ වලින් නිදහස් වීමක් ඕමනා කරන්නේ. ඒ ජරා මරණ දුක් සහිතයි. ඊ타මත්ම දුක් සහිතයි. එහි සපක් නැහැ. ඒ සොම්නසක් නැහැ. සතුටු වෙන්න දෙයක් නැහැ. ජරා මරණවල තිබෙන්නේ දුක, බය, දැවෙන ස්වභාවය, කනගාටු වෙන ස්වභාවය, කම්පා වන ස්වභාවය. ජරාවටපත් වීම ඉදිරියේ ලෝක සත්වයා කම්පාවටපත් වෙනවා. ජරාවටපත් වෙන ස්වභාවය ඉදිරියේ හඳනවා, වැළපෙනවා, ශෝක කිරීම තමයි තියෙන්නේ. මරණය ඉදිරියේ හැඬීම, වැළපීම, ශෝක කිරීම තමයි තියෙන්නේ. මරණය ඉදිරියේ කම්පා වීම තමයි තියෙන්නේ. මේ බඳු ස්වභාවයක් ලෝකේ තියෙනවද නැද්ද? ජරා මරණ ඉදිරියේ හඬන ස්වභාවය, වැළපෙන ස්වභාවය, කම්පා වෙන ස්වභාවය, තැති ගන්න ස්වභාවය, කලන්ත හැදෙන ස්වභාවය අපිට දකින්න තියෙනවද නැද්ද? දකින්න තිබෙනවා. ඒ ජරා මරණ ඉදිරියේ හඬන ස්වභාවයක් නැත්නම් වැළපෙන ස්වභාවයක් ඇතිවන්නේ නැත්නම් කම්පා වෙන ස්වභාවයක් ඇතිවන්නේ නැත්නම් අපිට ජරා මරණ වලින් ගැටලුවක් තියනවද නැහැ එහෙමනම් අපිට ජරා මරණ හේතු කොටගෙන අපතුල ඇති කරන්නේ දෙහිතයක් ශෝකයක් කම්පා වීම එහෙමනම් අපි අප තුළ බිහිතිය ඇති කරන ශෝකය කම්පාව ඇති කරන ඒ ජරා මරණ ඔබ අපි කාටත් පොදු දෙයක් නේද එහෙමනම් ආන්නේ අප තුළ මහත් වූ කම්පාව උපදවන මහත් වූ ශෝකය උපදවන ඊ타මත්ම දුක් කර්කශෝ දුක් උපදවන ඒ ජරා මරණ වලින් නිදහස් වීම පිණිස තමයි මේ ලෝකයට බුදුවරු පහළවන්නේ ඒ දුක් උපදවන කම්පාව ඇති කරන ඊ타ත්ම කාර්කස වූ දුක් ඇති කරවන්නා වූ ජරා මරණ වලින් නිදහස් වීම පිණිසම තමයි ඒ ශ්‍රී සද්ධර්මයේ පහළවන්නේ ඒ සඳහාම තමයි ආරි මහා සංගරුවන පහළවන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් තෙමඟුල සිහි කරන මේ ඉන්බර දිනවලදී අප විසින් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් අප උදෙසාම අප සඳහාම අපට දුකෙන් නිදහස් වීම උදෙසාම අප කෙරේ මහත් කරුණාවෙන් මේ පිහිටුවා වදාළ ශාසනයෙන් අල්ප හෝ පිහිටක් පිළිසරණක් ලබා ගැනීම පිණිස අපි මහත් වෑයමක් ගැනීම මේ යුගයේ හෝ නොකළොත් මේ ධර්මය මේ ලෝකයෙන් සදහටම අතුරු දහන් වන කලක් වෙනවා. ආන් එදාට අපිට ජරා මරණයේදී කම්පා වීම හැර වෙන කරන්ට දෙයක් ඉතුරු වන්නේ නැහැ. ජරා මරණ කෙරෙහි බය ඇති කර ගන්නා වූ අය ජරා මරණ වලින් නිදහස් වෙන්න කැමති වන්නා වූ අයට ඒ තෙරුවන් බලයෙන් ඒ තෙරුවන්ගේ පිහිට පිළිසන ලබා ගැනීමට බුදු සසුනක හැර වෙනත් තැනක අවකාශයක් සැලසෙන්නේ නැහැ. එනිසා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා දෙව් මිනිසුන්ගේ සපත උදෙසා මහා කරුණාවෙන් පිහිටුවා වදාළ ඒ සම්බුදු සසුනේ පිහිට පිලිසරණ යාන්ත්‍රයෙන් හෝ ඇති කර ගැනීම පිණිස ඔබ අපි කවුරුත් මහත් වූ කැමැත්තක් උපදවාගත යුතුයි. ආන් ඒ කැමැත්ත උපදව ගන්නා මෙන් අපි තාමත්ම ඕනෑකමින් මේ සිළු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමැතියි. මක් නිසාද යත් ජරා මරණ ඉදිරියේ කම්පා වීම දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා යම් කෙනෙකුට ඒ ජරා මරණ ඉදිරියේ වයසට යෑම මරණය ඉදිරියේ කම්පා නොවී ඉන්න පුළුවන් විදිහට සිත සකස් කර ගන්නවා නම් ආන් ඒ සඳහා ඊට කඩක් තිබෙන්නේ බුද්ධ ශාසනයක් තුල පමණයි. කින්නතෙක් දවසක් බුදුරජාණන් වහන්සේ මොන ගැහෙන්න ජානුස්සෝනේ කියලා බ්‍රාහ්මණයෙක් පැමිණියා. ඒ වෙලාවේදී ඒ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මෙන්න මේ වගේ අදහසකින් යුක්ත කෙනෙක්. දැන් මේ බ්‍රාහ්මණයාගේ අදහස ප්‍රකාශ කරනවා. මොකක්ද ඒ අදහස? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකයේ සීළු දෙනාම මේ මිනිස්සු සීළු දෙනාම මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම තමයි මේ මරණය ඉදිරි බියෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. මෙන්න මෙබඳු අදහසකින් මම යුක්තයි කියලා කියා සිටිය. මොකද මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා සිටි අදහස මේ ලෝකයේ සියලු මිනිස්සු මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ මරණය ඉදිරියේ බයෙන් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ කියලා. මේ ස්වභාවය ඇත්තක්ද බොරුවක්ද? හ්ම් කියන්න බලන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොහොමද කියා දෙන්නේ කියලා. දැන් මේ බ්‍රාහ්මණයා කිව්වා එයාගේ අදහස. එයා කිව්වේ මොකද්ද? මේ ලෝකේ ඉන්නේ සියලු මිනිස්සු මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම තමයි මරණයේ ඉදිරියේ මහත් වූ බයෙන් වාසය කරන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය ඒක එහෙම නෙවෙයි. මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා මරණ ස්වභාවයෙන් යුක්තයි. ඒ අය ඒ මරණ ස්වභාවය තියාගෙනම මරණ ඉදිරියේ බයින් තැති ගැනීමෙන් තමයි වාසය කරන්නේ. ඒ වගේම තමයි පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා සමහර අය ඉන්නවා මරණ ස්වභාවය තියෙනවා. හැබැයි ඒ අය ඒ මරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ කම්පා වෙන්නේ නැහැ. බිය වෙන්නේ නැහැ. තැති ගැනීමක් ඇතිවන්නේ නැහැ. කියලායි භාගතුන් වහන්සේ කියා දුන්නා. දැන් බලන්න අපිට ඒකෙන් කෝකද හොඳ? දැන් අපිට මරණ ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. ඒ මරණ ස්වභාවය තියාගෙන තියෙද්දීම බයෙන් නිදීමද හොඳ? කම්පාවෙන් නිදීමද හොඳ? තැති ගැනීමෙන් නිදීමද හොඳ? එහෙම නැත්නම් මේ මරණ ස්වභාවය තියාගෙන කම්පා නොවි මරණයට බය නොවි මරණය ඉදිරියේ දුක ඇති කරගන්නේ නැතුව ආශ්‍රය කිරීමෙන් හොඳ. ඒ කම්පා නොවේ. දැන් මරණ ස්වභාවයෙන් අපිට අයින් වෙන්න පුළුවන්ද? මරණ ස්වභාවයෙන් අයින් වීම මේ ඉපදුනා නම් මේ කය බිඳීමට ලක් වෙනවා. නේද? ඉපදුන කෙනාට මේ කය බිඳිලා යන කලක් වෙනවා. ඒක අද වෙයිද, හෙට වෙයිද, තව දවසකින් දෙකකින් තුනකින්ද අපි දන්නේ නැහැ. හැබැයි ඒකෙන් විනාශ වෙන්න අපිට මේ මේ කය බිඳිලා යෑමෙන් මිදහස් වෙන්න අපිට බෑ. නේද? නමුත් අපිට භාග්‍යතුන් වහන්සේ කියා දෙන්නේ මරණ ස්වභාවය තියාගෙනම තීදී උනා ඒ මරණය ඉදිරියේ කම්පා නොවන මිනිස්සු ඉන්නවා කියලා. එහෙනම් බලන්න මේ පණිවිඩෙන් අපිට මොකක්ද ගන්න තියෙන්නේ? අපි කැමති විය යුත්තේ මරණ ස්වභාවය තියාන මරණය කෙරෙහි බයි තැතිගෙන කලන්තෙදදා ඉන්න ස්වභාවයක් තුළ ඉන්නද? එහෙම නැත්නම් මරණ ස්වභාවය තියාගෙන තියෙද්දී උන බහින් ශෝක කර කර තැතිගෙන කලන්තේ දාලා ඉන්න ස්වභාවයක් තුළ ඉන්න එකද හොඳ? ඒක නැතුව ඉන්න එකද හොඳ? ඒ නැතුව ඉන්න එක තමයි හොඳ. එතකොට භාගතුන් වහන්සේ අපිට කියා දෙනවා නුවණ තියෙන කෙනෙක් කැමති යුත්තේ ඒ ශෝක කරන ස්වභාවයට නෙවෙයි. නුවණ තියෙන සියලු දෙනාම කැමති වන්නේ ඒ ශෝක කරන තත්වයෙන් නිදහස් වෙන්න. ඒ තැති ගන්නා වූ තත්වෙන් නිදහස් වෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට ඒ වෙලාවේදී බ්‍රාහ්මණයට කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා ඒ අය මේ කාමයන් කෙරෙහි මහත් වූ ඇල්මෙන් වාසය කරන්නේ. කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරලා නැහැ. කාමයන්ට ගිජු වෙලා ඉන්නේ. කාමයන් මැත්තේම ජීවිතේ පුදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ආන් නිබඳු අය ඒ විදිහට කාමයන්ටම කිසි වෙලා කාමයන්ම පතමින් කාමයන්ටම ජීවිතේ පුදමින් ඉන්න මිනිස්සු ඉන්නවා. ආන් ඒ වගේ කෙනෙකුට ලොකු අසනීපයක් වෙනවා. අපිට මේ ඇඳේ වැටෙන විදිහ අසනීපයක් වෙනවා. ආන් ඒ වගේ වෙලාවකට ඒ කෙනාට මොකද වෙන්නේ? භාගතුන් වහන්සේ කියා දෙනවා ඒ කෙනා ඒ වෙලාවට බය වෙනවා. තැති ගන්නවා. කලන්තේ දානවා. එයා කල්පනා කරනවා අහෝ මගේ මේ වස්තුව මට දාලා යන්න වෙන්නේ මම මේ පරිහරණය කරන බඩමුට්ටු මට දාලා යන්න වෙනවා කියලා බය වෙනවා. මේක ඇත්තද වරුද? ඇත්තයි. ඒ කොහොම කෙනෙකුට මෙහෙම බය හිතෙන්නේ? කාමයන් කෙරෙහි තියෙන ආසාව දුරු නොකර පෙනාට. කාමයන් කියන්නේ මොනවද? මේ ඇසට පෙනෙන ප්‍රියමනාප රූප, කනට හෙන ශබ්ද ප්‍රියමනාප ගඳ සුවඳ ප්‍රියමනාප රස ප්‍රියමනාප පහස මෙන්න මේවා කෙරෙහි හිතින් ඇති කරගත්ත ආසාවක් හිතේ තියෙන අදහසක් මොකද මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස පහස මේවා ගැන කල්පනා කරගෙන ඉන්නවා කැමැත්තෙන් ආසාවෙන් ඒවා පතපතා ඉන්නවා මේ නිසා හිතේ ඇතුළු තත්වයක් තමයි මේ කාමය කියලා කියන්නේ අන්න ඒක ඒ හිතේ ඇතුනේ කාමය දුරු නොකරපු කෙනාට තමයි අර කම්පණේ ඇති වෙන්නේ. කොයි වෙලාවේදීද? අර දරුණු ලෙඩක් හැදෙන වෙලාවට. දරුණු ලෙඩක් ලෙඩක් හැදෙන වෙලාවට එයා කම්පා වෙනවා, බය වෙනවා, කලන්තේ දානවා. මොකක් නිසාද? අහු මට මේ බඩමුට්ටු දාලා යන්න වෙයි. මේ කේතුර ඉඩකඩම් දාලා යන්න වෙයි. මේ රස මිහිරි කෑම මට දාලා යන්න වෙයි මේ මාල අරුංගල් මේව මට අහිමි වෙයි දාලා යන්න වෙයි කියලා යා බය වෙනවා මේක ලෝකේ සිද්ධ වෙන දෙයක් නැති දෙයක් සිද්ධ වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට ඒ වෙලාවේදී කියා දෙනවා ඒ ඥානසෝනේ බ්‍රාහ්මණයට පින්වත් බ්‍රාහ්මණය තව පිරිසක් ඉන්නවා. ඒ අය මේ Tamanගේ ශරීරයේ කෙරෙහි Tamanගේ ශරීරයේ කෙරෙහි ආසාව දුරු කරලා නැහැ. මොකක් කිරිද ආසාව දුරු කරලා නැත්තේ? ශාරීරික කිරි ආසාව දුරු කරලා නැහැ. ආන් එහෙම කෙනෙකුටත් තද්දබල රෝගයක් එනවා. අසනීපයක් හට ගන්නවා. ඇඳට වැටෙනවා. ආන් එතකොට එයා කල්පනා කරනවා. මොකද්ද කල්පනා කරන්නේ? එතින්දිත් එයා බය වෙනවා. මට මේ ප්‍රියමනාප ශරීරය දැන් අහිමි වෙන්න යන්නේ. එයාට බයක් හිතෙනව නේද? ඇයි බය හිතෙන්නේ? ඒ අය ශරීරයට ආසයි, ප්‍රියයි. මහත් වූ ආසාවෙන් යාකට බැඳිලා ඉන්නවා. දැන් මේ ශරීරය තමයි ලෙඩ වෙන්නේ. එතකොට එයා බය වෙන්නේ ඒ ශරීරේ මට දාලා යන්න වෙයි කියලා. එතකොට බලන්න ඒ වගේ බයක් ඇති වෙනකොට එයාට ඒක උහුලගන්න පුළුවන් වෙයිද? උහුලගන්න පුළුවන් වෙයිද මේ වගේ වෙලාවට කෙනෙකුට? තද බල අසනීපයක් හත නොගිනීද අපිට? හත ගන්නවා නේද? අපිට අසනීප හත ගන්නවා. එතකොට බලන්න මේ අසනීප හත ගන්නකොට අපේ හිත ගිනිගත්ත වෙලාවල් තියෙනවද නැද්ද? තියෙනව නේද? දැන් බලන්න හේතුව මොකක්ද කියලා. නේද? දැන් අපිට බලන්න අසනීපයක් හැදෙනකොට අඩු ගානේ මේ උණක් කිම්බිරිසාවක් හැදෙනකොට පපුව හොස් ගාලා ගිප් වෙලාවල් නැද්ද? මහත් දුකක් නේද? කනගාටුවක් ඇති වෙනව නේද? දැන් බැරි වෙලාවක් X එකක් ගන්න කියනවා. එහෙම නැත්නම් ලේ බලන්න වෙයිද දන්නේ නැහැ කියනවා. ඒ වගේ වෙලාවට විශාල බයක් ඇති වෙනව නේද? බයක් ඇති වෙනවා මේ ශරීරෙට මොන හරි වෙයි මට මේක නැති වෙයි කියලා බය හිතෙනවා. ඒ අයියෙන් බය හිතෙන්නේ ඒ ශරීරයේ කෙරෙහි ආශාව දුරු නොකළ කෙනාටයි. ඒ ආශාව දුරු නොකිරීම නිසා තමයි බය හටගන්නේ, තැති ගැනීම හටගන්නේ. ඒ වගේම බුදුරජාන් වහන්සේ කියා සිටිනවා දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ ලෝකේ තවත් පිරිසක් ඉන්නවා මෙය මේ අකුසල් කරනවා හොඳ දේවල් කරන්නේ නැහැ පව් කරනවා ලාමක දේවල් කරනවා ලාමක දේවල් කියලා කියන්නේ තමාටත් අනුන්ටත් යහපත ඇති නොකරන දේවල් කරනවා ආන් එහෙම ඉන්න කෙනා යම් දවසක අසනීපයක් වෙනකොට අර වගේ රෝගාබාධයක් හටගනකොට එයාටත් බය ඇති වෙනවා. කලන්තේ දානවා. කැටි ගන්නවා. බිහිතියටපත් වෙනවා. ඇයි එයා බිහිතියටපත් වෙන්නේ? එයා බිහිතියටපත් වෙන්නේ මම පින් කළේ නෑ. මම යහපත් දේ කළේ නෑ. මම පව් කරගත්තා. මම නරක දේ කළා. මේ ලෝකේ නරක දේවල් කරායට යම් විපාකයක් තියෙනවනම් නරක තැනක උපතක් තියෙනවනම් මටත් එතන උපදින්න සිද්ධ වෙයි කියලා බය හිතෙනවා. මතකයි නේද කාරණාව? දැන් අපි කරුණු තුනක් සිහි කළා. මරණ ස්වභාවය තියෙද්දී බය ඇති වෙන, තැති ගැනීම ඇති වෙන විදිහේ ස්වභාවයන් තුනක් අපි දැන් සිහි කළා. ඒ තුන්වෙනියට මොකද්ද කිව්වේ? යම් කෙනෙක් ඉන්නවා, එයා මරණ ස්වභාවයේ තියෙනවා. එයාගේ ස්වභාවය මොකද්ද? පව් කරනවා, අකුසල් කරනවා, හොඳ දේවල් කරලා නැහැ. එයාට රෝගයක් ලෙඩක් ඇතුණාම එයාට මොකද හිතෙන්නේ? මම කුසල් කරගත්තේ නෑ, පින් කරගත්තේ නෑ. මම අකුසල් කළා, ලාමක දේවල් මම කළේ. ඉතින් ඒ වගේ අකුසල් කර කෙනෙකුට යම් නරක උපතක් තියෙනවා නම් මටත් ආන් ඒ වගේ දුක් සහිත උපතක් ඇති වෙයි කියලා බය හිතෙනවා. තැති ගන්නවා කලන්තේ දානවා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියා දෙනවා පින්න බ්‍රාහ්මණය තවත් පිරිසක් ඉන්නවා ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවටපත් වෙලා නැහැ. ඒ තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදය ඇති කරගන්න ඒ අය අදක්ෂ වෙලා. දක්ෂ වෙලා නැහැ. ආන් ඒ වගේ අයත් රෝගාබාධයක් ඇති වුනහම බය වෙනවා. අනේ මට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි වුණා නේද? තෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න මට බැරි වුණා. කියලා එයා බය වෙනවා. කලන්තේ දානවා. එයාත් ඇති ගන්නවා. දෙරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරන්න බැරි වුණ කෙනාට කෙබඳු ඉරණමක් ඇති වෙන්නේ කියලා දන්නවා. එයාට සී වෙනවා. අනේ මට මහා දුක් සහිත මේ සංසාරේ ආයන්ත වෙයි කියලාට කල්පනා වෙනවා. එයා බය වෙනවා ඇති ගන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියා දෙනවා පින්වත් බ්‍රාහ්මණය මෙන්න මේ විදිහට මරණ ස්වභාවයේ තීදී වුණත් ඒ මරණයට බය වෙන මරණ ස්වභාවය තියෙන තියෙද්දී ඒ මරණයට බය වෙන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමයි මේ මරණ ස්වභාවය තියෙද්දී උනා ඒ මරණයේ ඉදිරියේ බය නොවෙන, තැති ගන්නෙ නැති, කලන්ත දාන්නේ නැති පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා කියලා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් බ්‍රාහ්මණය සමහර අය ඉන්නවා මේ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා බහැර කරලා අත්හැරලා. ඒ කාමයන් කෙරෙහි තියෙන ඇල්ම අත්හැරපු අය ඉන්නවා. ආන්නේ අයට මරණ ස්වභාවය තියෙනවා. මරණ ස්වභාවය තිබුණා. ඒ වගේ කෙනෙක් අර වගේ ලෙඩකට, දරුණු රෝගයකට ගොදුරුනහම අර කාමයන්ගේ ඇල්ම තියෙන කෙනා වගේ නෙවෙයි. එයාට බය හටගන්නේ නැහැ. තැති ගැනීම හටගන්නේ නැහැ. කලන්තේ දාන්නේ නැහැ. ඇයි ඒ? එයා ඒ කාමයන් කෙරෙහි ඇල්ම බැහැර කරලා ඇල්ම තියෙන කෙනාට තමයි බය හටගන්නේ. ඇයි ඒ බය හටගන්නේ? එයාට හිතෙනවා අහෝ මට මේවා දාලා යන්න වෙයි කියලා. දැන් මේවා ඇල්ම දුරු කරගෙනාට එහෙම හැඟීමක් එනවද? එන්නේ නැහැ. ඇයි ඒ? එයාට ඇල්මක් නැහැ. එයාට දාලා යන්න දෙයක් නැහැ. දැන් ඒකෙන් හිතෙනවද එයා ඒවා පාවිච්චි නොකරයි කියලා? ඈ? නෑ එයා ඒවා පරිහරණය කරමින් ඉන්නවා. දැන් ගේ දොර පරිහරණය කරනවා, ඇඳුම් පැළඳුම් පරිහරණය කරනවා. ඒව පරිහරණය කරනවා යා. හැබැයි ඒවයේ ඇල්ම යා දුරු කරලා, ඇල්ම අතහැරලා, හිතින් යා ඒවා බැහැර කරලා. නමුත් ඒවා පරිහරණය කරනවා. ආන්න ඒ බඳු කෙනාට අර දරුණු රෝගාබාධයක් හටගත්තාම බය හටගන්නේ නැහැ. තැති ගැනීම හටගන්නේ නැහැ. නමුත් අපි සමහර අය බලන්න පරිහරණය කරන්නේ නැහැ. නමුත් ඇල්මින් ඉන්නවා. මෙයාට තේරෙනව නේද මම කියන්නේ. සමහර ඉන්න පරිහරණය කරන්නේ නැහැ. හැබැයි ඇල්ම තියෙනවා. මහා ආසාවෙන් ඉන්නේ. අල්ලන්නේවත් නැහැ. කාටවත් අල්ලන්න දෙන්නෙත් නැහැ. එබඳු අය ගැන කොහොමද ඉඳ නේද? දැන් අර සමහර අය ඉන්න පරිහරණය කරනවා. තද ආසාවක් තියෙනවා. එයාට අර දරුණු රෝගාබාධයක් හටගත්තාම බය ඇති ගැනීම හට ගන්නවා. නමුත් අර පරිහරණය කරන්නේ නැතුව ලෝභ සිතින් ඒවා හංගලින් ආ ඉන්නව නේද? ආන් ඒ බඳු ස්වභාවයක් වුණොත් කොයි වගේ වෙයිද? එහෙනම් ඊටාම භයානකයි නේද? ඒ නිසා අපි මොකද්ද කළ යුත්තේ? මරණ ස්වභාවය තියෙනවා නේද? මරණ ස්වභාවය තියෙද්දි ඒ තැති ගන්න තොයින්ද නම් මොකද කරන්න තියෙන්නේ? මේක විදිහක් තමයි අපට කියා දෙන්නේ. මොකක්ද මේ විදිය? කාමයන් කෙරෙහි ඇල්ම දුරු කරමින් වාසය කිරීම. කාමයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරමින් වාසය කළොත් ආන් එයාට මරණ ස්වභාවයේ තීත්දී උනත් බය නොවි තැති ගන්නෙ නැතුව කලන්තේ දාන්න නැතුව ඉන්න පුළුවන්. ඒ ස්වභාවයට ඔබ කැමතිද? ඒ ස්වභාවයට කවුරුත් කැමති වෙන්න ඕනේ කියලා අපි නම් හිතන්නේ. එතරම්ම බියජනකයි මරණය. එතරම්ම ශෝක ඇති කරන එකක් තමයි මරණය. ඒ නිසා අපිට ඒ මරණ ස්වභාවයේ තීදී උනත් ඒ මරණය ඉදිරියේ කලන්තේ දාන්න නැති, බය ඇති වෙන්නේ නැති, තැති ගන්නේ නැති හිතක් සදාගන්න කවුරුත් කැමති විය යුතුයි. ආන් ඒ සඳහා තමයි මේ භාගතුන් වහන්සේ විසින් වදාළ මහා කාරුණික ඒ පණිවිඩය. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් බ්‍රාහ්මණය තවත් කෙනෙක් ඉන්නවා එයා මරණ ස්වභාවයේ තියෙනවා මරණ ස්වභාවයේ තිබුණා එයා තමන්ගේ මේ ශරීරයේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලායි වාසය කරන්නේ. කොහොමද එයා වාසය කරන්නේ? ශරීරයේ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලායි වාසය කරන්නේ. මරණ ස්වභාවය නැද්ද යාට? මරණ ස්වභාවය තියෙනවා. මරණ ස්වභාවයේ තිබුණත් එයා කොහොම කෙනෙක්ද? ශරීරයේ කෙරෙහි ඇල්ම දුරු කරලායි තියෙන්නේ. ඒතර ශරීරයේ කෙරෙහි ඇල්ම දුරු කර නිසා එයාට රෝගාබාධයක් හටගත්තාම ධර්ම විපතක් ඇති වෙච්ච වෙලාවදී එයාට බයක් ඇති වෙයිද? බයක් ඇතිවන්නේ නැහැ. කලන්තෙදායිද? කලන්තෙදාන්නේ නැහැ. තැති ගන්නෙ නැහැ. එයයි එහෙම වෙන්නේ. ශරීරයේ කෙරේ තියෙන ඇල්ම එයා දුරු කරලයි වාසය කරන්නේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා පින්වත් බ්‍රාහ්මණය. ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයා අකුසල් කරලා නැහැ. පව් කරලා නැහැ. එයා පින්දහම් කරලා කුසල් රැස් කරලා. ආන් එහෙම කෙනෙක් ලෙඩකටපත් වුණාම, ලෙඩකට ගොදුරු වුණාම, දරුණු උපද්‍රවයකට භාජනය වුණාම ආන් ඉතින් දෙයාට බය ඇති වෙන්නේ නැහැ. තැති ගැනීම ඇති වෙන්නේ නැහැ. කලන්තේ දාන්නේ නැහැ. ඇයි එයාට සිහි වෙනවා මම පව් කළේ නැහැ මම වැරදි වැඩ කළේ නෑ. ලාමක දේවල් මම කළේ නෑ. මම කුසල් දහම් කළා. හොඳ දේවල් කළා. යහපත් දේවල් කළා. ඉතින් ආන්ගේ විදිහට යහපත් දේවල් කළා නම් ඒ යහපත් දේ කළ කෙනෙකුට යම් හොඳ උපතක් තියෙනවා නම් මටත් අන්න ඒ බඳු උපතක් ලැබෙනවා. ඒ නිසා යා ඒ විදිහට කල්පනා කළා බය ඇති කරගන්නේ නැහැ. බය ඇති වෙන්නේ නැහැ යාට. ඇයි බය ඇති නොවන්නේ? එයාට විශ්වාසයක් තියෙනවා තමා කළ හොඳ දෙයට හොඳ විපාක ලැබෙනවා කියන එක. බලන්න මේ ජීවිතේට අපි අපිට කෙබඳු ආරක්ෂාවක්ද මේ ධර්මය තුළ තියෙන්නේ කියලා. නේද? මේ ධර්මය අපි හොඳින් ඇසුවොත්, හොඳින් දරාගත්තොත් මේ ධර්මයේ කෙරෙහි මහත් වූ පැහැදීමක් අපි ඇති කරගත්තොත් ඒ සඳහා අපි දක්ෂ වුණොත් අපිට මේ ජීවිතේට පිළිහිට පිළිසරණ තිබෙයිද නැද්ද? තියෙනවා. බලන්න ඒ එසේ ලැබෙන පිළිහිට පිළිසරණ මේ ධර්මයෙන් අපට ලැබෙන්නා වූ පිළිහිට පිළිසරණ ප්‍රමාණ කරන්න පුළුවන්ද? ප්‍රමාණ කරන්න බෑ. ඒක මෙතකයි කියලා ගණනය කරලා කියන්න බෑ. ප්‍රමාණය වචනයෙන් ප්‍රකාශ කරන්නත් බෑ. එතරම්ම පිළිහිටක් පිළිසරණක් මේ ධර්මයේ තුලින් මේ ජීවිතයට ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා හොඳට කල්පනා කරලා හොඳට හුම්කන් දීලා මේ ධර්මයේ කිරි මහත් වූ පැහැදීමක් ඇති කර ගැනීම අප වශයෙන් කළ යුතුයි. ඒ අපි කෙරෙහි අපි විසින්ම අනුකම්පා කළ යුතුයි. තමාගෙන තමාම අනුකම්පාවක් ඇති කරගන්න. අනේ මේ මිනිසයා දුක් නොවිදීවා. තමාගෙන තමාම අනුකම්පාවක් ඇති කරගන්න. Taman නේද මේ දුක විඳින්නේ? දැන් මරණය ඉදිරි මහා දුකටපත් වෙන්න සිද්ධ වෙන්නේ. කලන්තේ දාන්න සිද්ධ වෙන්නේ තමන්ටම නේද? ඒ නිසා තමන් ගැන තමන් කල්පනා කරන්න. මට මේ දුක විඳින්න සිද්ධ වෙයි. මේක කාටවත් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම කොහොමද මරණය ඉදිරියේ මුණ දෙන්නේ? අපිට පුළුවන් ද පැනලා යන්න එකකින්? අපිට මරණයෙන් පැනලා යන්න පුළුවන්ද? එහෙනම් මේ මරණය ඉදිරියේ අපි බය නැතුව මොන දෙන්න පුළුවන් විදිහට හිත හදා ගන්න ඕනේ. ඒකටයි මේ ධර්මයේ තියෙන්නේ. මරණය ඉදිරියේ බය නැති කරගන්න, ශෝක කරන ස්වභාවය නැති කරගන්න, දැවෙන්න ඒ කලන්ත දාන, කම්පාවන ස්වභාවය නැති කරගන්නයි අපට මේ ධර්මයේ තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රාහ්මණයාට මේ වෙලාව කියලා දෙනවා පින්වත් බ්‍රාහ්මණය තවත් කෙනෙක් ඉන්නවා එයා කොයි වගේද? දැන් මෙයා දන්නවා. දැන් අපි තුන් දෙනෙක් ගැන කියලා දුන්නා නේද? මරණ ස්වභාවයේ තියෙද්දී මේ මරණය කෙරේ බය නොවන්නා වූ පුද්ගල තුන් දෙනෙක් ගැන කියලා දුන්නා. පළවෙනි කෙනා කොහොමද? කාමයන් කෙරේ ඇල්ම දුරු කරලා. දෙවෙනි කෙනා ශරීරයේ කෙරේ ඇල්ම දුරු කරලා. තුන්වෙනි කෙනා ඔව් පව් කරලා නැහැ. කුසල් කරලා පින් කරගලා තියෙන්නේ නේද? හතරවෙනි කෙනා කොහොමද එයා තිරුවන් කෙරේ අචල ප්‍රසාදය ඇති කරගෙන වාසය කරන කෙනෙක්. එතකොට එයා තිරුවන් කෙරේ අචල ප්‍රසාදයෙන් යුක්තව වාසය කරන කෙනා අර වගේ දරුණු රෝගයක් උපද්ද්‍රවයකට මුදුර වෙච්ච රායේදී එයා බය වෙන්නේ නැහැ, තැති ගන්නෙ නැහැ, කලන්තේ දාන්නේ නැහැ. එයා මොකද හිතන්නේ? එයාට බය නැති කරගන්නේ කොහොමද එයා? හ්ම්? එයා හිතන්නේ කොහොමද? මම බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ආර්ය මහා සංඝරත්නයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් වාසය කරන කෙනෙක්. ඉතින් ඒ බඳු කෙනෙකුට දුක කරා යන සංසාර ගමනක් උරුම වන්නේ නැහැ. එයා මහා දුක් සහිත සංසාරයෙන් නිදහස් වෙන පැත්තට වැටිලා ඉවරයි. එතකොට එයා බය වෙයිද? එයා බය වන්නේ නැහැ. එයාට මරණ ස්වභාවය නැද්ද? මරණ ස්වභාවය තියෙනවා. මරණ ස්වභාවය තියෙද්දී ඒ මරණය ඉදිරියේ බය ඇතිවන්නේ නැහැ. බලන්න එතකොට අපිට මේ ධර්මයෙන් කාරණා දෙකක් වැටහෙනවා. මොකක්ද ඒ කාරණා දෙක? මරණ ස්වභාවයේ තියාගෙනම මරණ ඉදිරියේ බය වෙන්නේ, තැති ගන්න, කලන්තේ දාන කම්පාවන පිරිසක් ඉන්නවා. ඒ වගේම තමයි මරණ ස්වභාවයේ තියෙද්දිම මරණය ඉදිරියේ බය නොවන කලන්තේ නොදාන තැති ගන්නේ නැති කම්පා නොවන පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස් දෙකෙන් හොඳ කවුද? මරණය ඉදිරියේ කම්පා නොවන කලන්තේ දාන්නේ නැති බය ඇති නොවන ආන් ඒ පිරිස තමයි හොඳ. ආන් ඒ අය තමයි යම් දියුණුවක් ඇති කරගත්ත පිරිස. මනුෂ්‍ය ජීවිතේ යහපත් ඵල නෙලාගත් අය ආන් ඒ අය. එහෙනම් ඔබ අප කවුරු මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයෙන් වටිනා දෙයක් මේ ජීවිතයට රැස් කරගන්න කැමති වෙනවා නම් ආන්නේ මරණයේදී බිය නොවන තැති ගන්නෙ නැති කලන්තේ දාන්නේ නැති පිරිසට එකතු වෙන්න අපි කල්පනා කළ යුතුයි. අපි යන් ඒ විදිහට මරණය ඉදිරියේ බිය නොවන කෙනෙක් බවට පත් වුණොත් අපි මේ ජීවිතයේ සැබෑම ලාභය අත්කරගත් අය බවට පත් වෙනවා. මේ ශාසනයේ සැබෑම ප්‍රතිලාභය අත්කරගත් අය බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ජීවිතයේදී අපි මොන දේ ලැබුවත් මරණය ඉදිරියේ කම්පා වෙනවා නම් ඒ ලබාගත් දෙයින් අපිට ප්‍රයෝජනයක් වන්නේ නැහැ. අපි මේ ජීවිතයේදී මොනතරම් සප සම්පත් වෙන්නා මොනතරම් අපිට බලයක් හැකියාවක් අපි රැස් කරගෙන හිටියත් මරණය ඉදිරියේ අපි කම්පා වෙනවා නම් කලන්තේ ගන්නවා නම් තැති ගන්නවා නම් අපිට ඒකින් ඇති වැඩක් තියනවද? ඒ බලයෙන් හෝ වේවා ධනෙන් හෝ වේවා අපේ හැකියාවන් වලින් හෝ වේවා අපිට ප්‍රයෝජනයක් තියනවද මරණය ඉදිරියේ අපි කලන්තේ දානවා නෑ නේද අපි හිතමු අපිට කිසිම බලයක් නෑ කිසිම හැකියාවක් නෑ කිසිම වටිනා කියන දෙයක් අපිට නෑ අපි ඊටාත්ම දිලිඳුයි කියලා හිතන්නේ හැබැයි අපි හිත හදාගත්තු මරණය ඉදිරියේ කම්පාන වෙන විදිහට කලන්තේ දාන්න නැති විදිහට බය නොවෙන විදිහට තැතිගන්නේ නැති විදිහට එයා දිනු වෙලාද නැද්ද එයා තමයි දිනු වෙච්ච කෙනා මේ ජීවිතේ සාර්ථක ඵල නෙලාගත්ත කෙනා වෙන්නේ එයා. ඒ නිසා අපි කවුරු ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ තිමඟුල සීකරන මේ උතුම් කාලයේදී අපි අපේ ජීවිතයේට ඒ තිසරණේ අල්ප හෝ පිටක් ලබා ගන්න නම් මේ බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් කියා දී තිබෙන මේ පණිවිඩය මේ ධර්මයේ කෙරෙහි අපි මහත් වූ පැහැදීමක් ඇති කරගත යුතුයි. ඒ නිසා මේ පින්නතුන් හොඳින් හිතේ ධාරණය කරගන්න, අදිෂ්ඨානයක් ඇති කරගන්න, කැමැත්තක් උපදවා ගන්න මරණය ඉදිරි බිය නොවන අය බවට පත් වෙන්නට ඕනේ කියන අදහස. පින්නතුනි අපේ ජීවිතය දවසින් දවස මරණය කරා ලං වෙනවා. මොහොතින් මොහොත අපි මරණය කරා ලං වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට කියා දෙනවා පින්වත් මහණෙනි මේ රාත්‍රියේ ගෙවිලා යද්දී අපේ ජීවිතයේ ගෙවිලා යනවා රාත්‍රියේ ගෙවිලා යද්දී ආවිෂයේ ගෙවිලා යනවා මරණය කරා ලං වෙනවා රාත්‍රියේ ගෙවිලා යනකොට ආවිෂයේ ගෙවිලා යනවා මරණය කරා ලං වෙනවා ජීවත් වෙන්න තියෙන කාලය ගෙවිලා යනවා එතකොට මේ දහවල ගෙවෙනකොට මොකද වෙන්නේ? මේ දහවල ගෙවෙනකොටත් මරණය කරා අපි ලං වෙනවා. අපේ ආවිෂය ගෙවිලා යනවා. ජීවත් වෙන්න තියෙන කාලය අඩු වෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න අපි මේ වගේ රාත්‍රී කාල කීයක් ගෙවුවද? කල්පනා කරලා බලන්න අපි මේ වගේ දහවන කාල කීයක් ගෙවුවද ඒ ගෙවි ගිය හැම දහවලකම ඒ ගෙවි ගිය හැම රාත්‍රියකම සතුටු වුණා සිනාසුණා දැන් කල්පනා කරලා බලන්න ඒ සිනාසමින් ගත කළ ගෙවා දැමූ කාලය අපි කොහෙටද ගියේ අපි බොහෝ දවස් ගාණක් අපේ ජීවිතය අපි ගත කළා. අපි ලං වුණේ කොහෙටද? මරණයට ලං වුණා. ආවිෂය කෙව්වා. ආවිෂය ගෙවිලා ගියා. ජීවත් වෙන්න තියෙන කාලය ගෙවිලා ගියා. දැන් අපි අනතුරු ඉදිරියේ නැද්ද? අනතුරු පහු කරගෙන ගිහිල්ලාද අපි? අනතුරු කොහෙද තියෙන්නේ? අත් ළඟ. අනතුරු ඈතද? නෑ දැන් බලන්න භාගතුන් වහන්සේට පෙන්වා දෙනවා වයසට යෑම දුකක් ලෙඩ වීම දුකක් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියයන් හා එක්වීම දුකක් මරණයටපත් වීම දුකක් මේ මරණය ඉදිරියේදී ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රිය දෙයට එකතු වෙන එක මේ ඔක්කොම චිත්ත වේව නේද? ලෙඩ වීම ඔක්කොම එකට මුණ දෙන්න වෙනව නේද? එහෙනම් මරණය ඉදිරියේදී අපිට මේ මහා දුක්කටම මුණ දෙන්න වෙනවද නැද්ද? දැන් අපිට මේ ක්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, ලෙඩවීම, මරණයට පත්වීම මේ කියන දුක් අපි ගෙවලා ඉවරද අපිට මුණ දෙන්න තියනවද? ඒ වයින් වැඩි කොටසක් ගෙවලද වැඩි කොටසකට මුහුණ දෙන්න තියනවාද? සම්පූර්ණයෙන්ම මුහුණ දෙන්න තියනවා නේද? ලෙඩවීමේ දුක එහෙම පිටින්ම අපිට තියනවද නැද්ද? වයසට යෑමේ දුක එහෙම පිටින්ම නේද? ප්‍රේයන්ගෙන් වෙන්වීමේ දුක එහෙම පිටින්ම අප්‍රියන් හා එකතු වීමේ දුක එහෙම පිටින්ම මරණය නිසා ඇතිවන්නා වූ දුක ඒකත් එහෙම පිටින්ම එහෙනම් ඉපදීම නිසා ඇතිවන්නා වූ දුක අපිට එහෙම් පිටින්ම තියෙනවද? තියෙනවා. එහෙනම් බලන්න අප දැන් මේ අපිට මෝන දෙන්න තියෙන විඳින්න තියෙන දුක අපි තව ඩිංගක්වත් ඉවර කළා නෑ නේද? එහෙම පිටින්ම අපට තියෙනවා. එහෙනම් බලන්න මේ මරණ ස්වභාවය මෝන දෙන්න වෙනකොට අපිට හොලගන්න පුළුවන් වෙයිද? අපි මේ දවසින් දවස මොහොතින් මොහොත ලං වෙන්නේ මේ මහා දුක කරාමයි. ඒ දුක අතහැර යන්නේ. ඒ දුක කරා තමයි අපි මේ ටික ටික ටික ලං වන්නේ. එහෙනම් දුකට අකමැති කෙනා සැපට කැමති කෙනා මොකක්ද කළ යුත්තේ? දැන් අපිට තේරුණා අපි මොහොතින් මොහොත මේ දුක කරා ලං වෙනවා. මොහොතින් මොහොත අපි මරණය කරා ලං වෙනවා. අපිට ජීවත් වෙන්න තියෙන ආවිෂය ගෙවිලා යනවා. ඒක ඇත්තද බරුද? දැන් අපි හිතනවා අද රාත්‍රියේ නම් හොඳට නිදා ගන්න ඕනේ. ඊයේ නම් හොඳට නිදාගත්ත කියලා. නේද? හොඳට නිින්දක් ගියාම උදේට නැගිටලා හිතෙනවා "ෂා හරි සැපට නිින්ද ගියා" කියලා. ඒ නිින්ද ගැන හිතලා සතුට වෙනවා. ඒ හොඳ නිින්දක්ද ගෙවුනේ මොකද්ද ගෙවුනේ? ආවිසේ ගෙවිලා ගියා. ඒ ගැන අපි හිතන්නේ නේද? අපි හිතනවා ෂෝක් නින්දක් කියලා. නමුත් ඇත්ත මොකද්ද? ආවිසේ ගෙවිලා ගියා. මරණය කරා ලං වුණා. අපි විනෝද ගමනක් ගිහිල්ලා එනවා. හරි ෂෝක් ගමනක් ගියා. අමතක නොවන විනෝදයක් කියලා කල්පනා කරනවා. ඇත්ත උනේ මොකද්ද? ආයශය ගෙවිලා ගියා. ජීවත් වෙන්න තියෙන කාලය ගෙවිලා ගියා. මෙන්න මේවා කල්පනා කරන්න. දැන් බලන්න අර ඇත්ත తත්වයේ ආවිෂ ගෙවිලා යන එක නේද? රාත්‍රී ගෙවෙනවා කියලා කියන්නේ දහවල ගෙවෙනවා කියලා කියන්නේ ඇත්ත මොකද්ද? ආවිෂය ගෙවිලා යනවා. අපිට ජීවත් වෙන්න තියෙන කාලය ගෙවිලා යනවා. මොහොතින් මොහොත මරණය කරා ලං වෙනවා. මේක ඇත්තද බොරුද? මෙන්න මේ ඇත්ත අපි කල්පනා කළ යුතුයි. මේ ඇත්ත අපි කල්පනා කරනවා නම් අපි කලබල වෙයිද? රණ්ඩු කරගන්න කැමති වෙයිද? අදදඹර කරගයිද? නෑ. කවදාවත් එහෙම වෙන්නේ නෑ. ඇයි එහෙම නොවන්නේ? මේ අපේ ජීවිතයට මූණ දෙන්න තියෙන සත්‍ය කල්පනා කරනකොට ආන් එයා සංසිඳෙනවා. එයා කලබල වෙන්නේ නෑ. ඒ නිසා අපි අපේ ජීවිතේට මෝන දෙන්න තියෙන ඇත්ත අපි කල්පනා කරන්න ඕනේ. ඒ ඇත්ත කල්පනා කරන්න කරන්න අපේ ජීවිතේ නිවෙන්න ගන්නවා. සිසිල් වෙනවා, තැම්පත් වෙනවා, සාන්ත වෙනවා, සුන්දරයි ජීවිතය. අන්නේබඳු සුන්දර ජීවිතයක් ගත කරනකොට එයා රාත්‍රියේ ගෙවිලා යන්න යන්න කොහෙටද යන්න ලං වෙන්නේ? එයත් මරණයට ලං වෙනවා. හැබැයි ආ බයට තිකෙනින් මොඩ ලං වෙනවද? නැහැ. අන්න ඒක තමයි වෙනස. එහෙනම් අපේ ජීවිතේ සුන්දර දෙයක් බවට පත් කරගන්න නම් ප්‍රියමනාප දෙයක් බවට පත් කරගන්න නම් වටිනා දෙයක් බවට පත් කරගන්න නම් කොහොමද අපි හදාගෙන තියෙන්නේ මරණය ඉදිරියේ බිය ඇති නොවන විදිහට තැති ගැනීම ඇති නොවන විදිහට හිත හදාගන්න ඕන ඒ සඳහා කොහොමද අපි කටයුතු කළ යුත්තේ අපි මැරෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දැනගන්න ඕන. මැරෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නේ නැත්නම් මොකද වෙන්නේ? එයා ප්‍රමාද වෙනවා. එයා ප්‍රමාද වෙලා ඒ ප්‍රමාදයේ තුල ඉඳගෙන ලාමක දේවල් කරනවා. මොනවද? කයනොත් වැරදි දේ කරනවා, වචනිනොත් වැරදි දේවල් කරනවා, සිතිනොත් වැරදි දේවල් කරනවා, කාමයන්ටම ගිජු වෙලා වාසය කරනවා. මේ ශරීරයේටම ඇල්ම ඇති කරගෙන වාසය කරනවා. තෙරුවන් කෙරේ ප්‍රසාදයක් ඇති කරගන්න යා කල්පනා කරන්නේ නැහැ. ඇයි ඒ? එයා දන්නේ නැහැ එයා මැරෙනවා කියලා. එයා දන්නේ නැති නිසා ඒ ගැන එයා කල්පනා කරන්නේ කල්පනා නොකර නිසා මෙයාට දැනගන්න ලැබෙන්නේ නැහැ. අපි මැරෙනවා කියලා දැනගන්නේ කොහොමද? භාගතුන් වහන්සේ අපිට කියා දෙලා තියෙනවා. ඉපදුන කෙනා මැරෙනවා. අපි ඒක කල්පනා කරන්නේ අපි ඒක කල්පනා කරන්නේ නැහැ. අපි හිතන්නේ කලින් කට්ටිය මැරුණත් අපි මැරෙන්නේ නැති. මැරෙන්නේ නැති කියන අදහස තමයි බොහෝ අයට තියෙන්නේ. ඒ නිසා තමයි භාගතුන් වහන්සේගේ ධර්මයේ අපට තියෙන්නේ සිහිය උපදවා ගැනීම පිණිස. ඒ නිසා භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ ධර්මය පුරුදු කරන්න කැමති කෙනාට මේ ධර්මයේ වටහා ගන්න පුළුවන් කෙනාට ලස්සන කාරණාවක් කියලා දෙනවා. භාගතුන් වහන්සේ කියා දෙනවා පින්වත් මහණෙනි මේ ලෝකයේ ඉන්නවා මේ අජානීය අශ්වීන් හතර දෙනෙක් කියලා. කවුද ඉන්නේ? අජානීය අශ්වීන් හතර දෙනෙක්. අජානීය අශ්වයා කියලා කියන්නේ ඒ අශ්වයා අශ්ව කරත්තයට බැඳලා ඒ කරත්තේ පදවගෙන යන කෙනා ඉන්නෝනේ ස්වාමියා. ආන්‍ය ස්වාමියාගේ අදහස තේරෙනවා යාට. ඒ ස්වාමියා යමකට බලාපොරොත්තු වෙන්නේ ඒ දේ අශ්වයාට තේරෙනවා. ඒ නුවණක් ප්‍රඥාව. එයාට නුවණක් තියෙනවා. අන්න ඒබඳු දක්ෂකමක් තියෙන කෙනා තමයි අජානීය අශ්වයා කියලා කියන්නේ. ඒ වගේ අශ්වයෝ ඉන්නවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ අශ්වයෙක් ඉන්නවා කියලා. ඒ අශ්වයාගේ අශ්ව කරත් යන කෙනා කෙවිත උස්සනවා. කෙවිත උස්සනකොටම ඒ අශ්වයාට තේරෙනවා ඇයි මේ ස්වාමියා කෙවිත උස්සන්නේ කියලා. ඇයි ඒක විරෝසන්නේ? ඒ කියන්නේ දැන් වේගය වැඩි කරන්ට කියන එකයි. ගහන්න නෙමෙයි. ඒ මොකද කියතුසන්නේ දැන් වේගය වැඩි කරන්න කියලා. ඒතර ඒ ජීවුන නුවණක් තියෙන අශ්‍රයා තේරුම් ගන්නවා මේ ස්වාමියා කෙලි තිස්සුවේ ඇයි? එයා මොකද කරන්නේ එතකොට? වේගය වැඩි කරනවා. ආන් ඒ තමයි ඊටම දක්ෂ ආශ්‍රය. අජානීය ආශ්‍රය. පළවෙනි අජානීය ආශ්‍රය. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියලා දෙනවා මේ තව ආශ්‍රයයක් ඉන්නවා. එයාට කෙවිත උස්සපුවාම තේරෙන්නේ නැහැ මේක. එතකොට කෙනා මොකද කරන්නේ? ඒ කෙවිත ලොම් අස්සේ හංගවනවා. ලොම් ලොම් අස්සේ අනිනවා. එතකොට එයාට තේරෙනවා. මොකද තේරෙන්නේ? හා මට මේ කියන්නේ වේගය වැඩි කරන්න කියලා. එයා මොකද කරන්නේ? වේගය වැඩි කරනවා. භාගතුන් වහන්සේ කියා දෙනවා දෙන්නත් මහණෙනි තව ආශ්‍රයෙක් ඉන්නවා. එයාට මේ කෙවිත ඉස්වර තේරෙන්නේ නැහැ. ඒ කෙවිත ලොම්මාස හැංගෙව්වට තේරෙන්නේ නැහැ. එයාට මේ හැමත පාරක් ගන්නවා කෙවිත. දැන් යාට තේරෙනවා. මොකද තේරෙන්නේ? හා මේ කියන්නේ වේගය වැඩි කරන්න. එයා වේගය වැඩි කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියා දෙනවා දෙන්නත් මහණෙනි තව ආශ්‍රයෙක් ඉන්නවා. එයාට මේ කෙවිත ඉස්වර තේරෙන්නේ නැහැ. එයාට මේ ලොම්මාස කෙවිත හැංගෙව්වන තේරෙන්නේ නැහැ. හැමත පාරක් ගැහුව කෙනාට තේරෙන්නේ නැහැ. එයාට කරන්නේ අර ඇට කටුවකට කෙවිටි පාරක් ගන්නවා. අර ඇට කෝට්ටේ ඇතුළට වේදනාව චිවුණු විදිහට යන විදිහට අර ඉලිප්පිලා තියෙන ඇට කෝට්ටකට වදින්න පාරක් ගන්නවා. අන්න එතකොට යන තේරෙනවා. මොකද තේරෙන්නේ? ආ මේ කියන්නේ වේගය වැඩි කරන්නයි කියලා යා වේගය වැඩි කරනවා. දැන් මතකයිද කතන්දරේ? මතකයි නේද? ඒතර භාග්‍යවතුන්ස කියා දෙනවා පින්වත් මහණෙනි මෙන්න මේ වගේ අජානීය ආශ්‍රයන් හතර දෙනෙක් ලෝකේ ඉන්නවා කියලා. ඒකල අපිට පෙන්වා දෙනවා මේ වගේ තමයි මේ අශ්‍රව හතර දෙනා වගේ පුද්ගලව හතර දෙනෙකුත් ඉන්නවා. ඒ පළවෙනි පුද්ගලයා තමයි එයාට ආරංචි වෙනවා අසල් වාසී ගමක යම් කෙනෙක් මැරුණා කියලා එයාට ආරංචි වෙනවා. අසල්වාසී ගමක යම් කෙනෙක් හොඳට හිටියා ඔන්නේ අම්මලා කියලා යන්න ආරංචි වෙනවා. එයා දැකලාද? දැකලා නෑ. එයා මරණය දැක්කද? මරණය දැක්කේ නෑ. මොකද එයාට ආරංචි වෙන්නේ මේ අහවල් ගමේ කෙනෙක් මැරිලා. එයාට ආරංචි වෙනවා. එයා කල්පනා කරනවා අහෝ මේ හොඳට හිටපු මිනිස්සේ මැරිලා මට මෙහෙමදී හොඳට හිටපු මිනිස්සයා මැරුණා මටත් එහෙමදී මම ප්‍රමාද වෙන්න හොඳ නෑ දැන් දැන්ම කුසල දහම් කරගන්න ඕනේ පින් දහම් කරගන්න ඕනේ මේ ජීවිතේ යහපතේ යොදව ගන්න ඕනේ කියලා කල්පනා කරනවා එයා ශාසනයේ පිහිට පිළිසන් ලබාගෙන ඒ ශාසනය තුළ සැප ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. එයාට මරණය ඉදිරියේ බය නොවන ස්වභාවයට ජීවිතේ දියුණු කරගන්න අවස්ථාව ලැබෙනවා. එයා හරියට අර කෙවිත උස්සනකොට වේගය වැඩි කර ආශ්‍රයාව කියලා එයා ඈත ගමක කෙනෙක් මැරුණා කියලා ඇහුවා විතරයි. මරණයක් දැකලාද? දැකලත් නෑ. ඊට පස්සේ භාගතුන් වහන්සේ කියලා දෙනවා තව කෙනෙක් ඉන්නවා එයාට අල්ලපු ගමේ නැත්නම් ළඟපාත ගමක තමන්ගේ ගමේ වෙන්නත් පුළුවන්. යම් කෙනෙක් මේ මේ ගිහිල්ලා ඒ මරණය දකින්න ලැබෙනවා යාට. මරණ කෙනෙක් ගමේ කෙනෙක් ඥාතියෙක් නේ වෙන පිටස්තර කෙනෙක් මැරිලා. ඒ මලකුණ යාට දකින්න ලැබෙනවා. එයා කල්පනා කරනවා මේ මිනිස්සයා හොඳට හිටියා. ජීවත් වෙලා හිටියා. හොඳින් ඉඳලා තියෙනවා. දැන් මෙයා මැරිලා. ඉවරයි. එයා කල්පනා කරනවා මටත් මේ දේ සිද්ධ වෙයි. මටත් මැරෙන්න සිද්ධ වෙයි. මමත් මැරෙනවා. මම ප්‍රමාද වෙන්න හොඳ නෑ. පින් දහම් කරගන්න නෑ. කුසල දහම් රැස් කරගන්න නෑ. කියලා යම් වැරදි දේවල් කරන අපහැරලා දානවා. යහපත් දේ කරනවා. මේ ජීවිතේ සපවත් පැත්තට යා දිනු කරගන්න දක්ෂ වෙනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ කෙනා හරියට අර ලොම් මාසෙ කෙවිත හඟ වෙනකොට වේගී වැඩි කරපු ආශ්‍රයා වගේ. එයා ඒ අහල පහල ගමක කෙනෙක් මැරිලා ඉන්නව දැක්කා. එපමණකින් යාර සීයේ බුදුනා මටත් මෙහෙම සිද්ධ වෙයි කියලා. එයා කුසල් දහම් කරන්න පටන් ගන්නවා. ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා ඒ වගේම තමයි තව කෙනෙක් ඉන්නවා. එයාගේ මරණයක් ආරංචි වුණා කියලා එයාට කියප දෙන්නේ මරණයක් අහල පහල ගමක කෙනෙක්ගේ මරණයක් දැක්ක කියලා කියප දෙන්නෙත් නැහැ. එයාට තමන්ගේම පවුල කෙනෙක් මැරෙනවා. ඥාති, අම්මා, තාත්තා, බිරිඳ, දරුවා මේන කෙනෙක් මැරෙනවා. පවුල කෙනෙක්, දෙතර කෙනෙක් මැරෙනවා. එයාට සිහිපදිනවා. අනේ මේ ඥාතියා මේ හිතවතා මල හොඳට හිටියා. එයා මේ ගියා. මටත් මෙහෙම වෙයි. එයා කල්පනා කරනවා. කල්පනා කළා එයා හිතනවා මම කවදාවත් අකුසල් කරන්න හොඳ නෑ. මම කවදාවත් පව් වැඩ කරන්න හොඳ නෑ. නරක දේ කරන්න හොඳ නෑ. මම යහපත් දේ කරන්න ඕනේ කියලා යහපත් දේ කරන්න පටන් ගන්නවා. එයා ජීවිතේ දියුණු කරගන්නවා. ශාසන කටයුතු කරනවා. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ කියාගෙන තව කෙනෙක් ඉන්නවා. එයා අහල පහල ගමක මරණයක් ආරංචි වෙලා සිහි ඉපදින්නෙත් නෑ එයාට. මරණයක් දැකලා සිහි ඉපදින්නෙත් නෑ. ඥාතියෙක් මැරෙනවා. ඒත් එයාට සිහි ඉපදින්නේ නෑ. හරියට අර මේ තුන්වෙනි අශ්‍රය හැමත ගැහුවාම වේගය වැඩි කරන්නේ. ඒ වගේ තමයි අර ඥාතියෙක් මේ ගියාම සිහි ඉපදින කෙනා. තව කෙනෙක් ඉන්නවා අර හැමට ගෙවුවත් සිහිප දෙන්නේ නැහනේ. එකංශයක් නේද? යාට අර ඇටකෝට්ටකට ගහන්න ඕන තදට ආන් එතකොට යාට වේගය වැඩි කරන්න කල්පනා වෙන්නේ. ඒ වගේ භාගතුනාස කියලා දෙනවා තව කෙනෙක් ඉන්නවා යාට පිටස්තර ගමක කෙනෙක් මැරුණා කියලා ආරංචි වුණාට යාට කල්පනාවක් ඇති වෙන්නේ නැහැ. සිහිප දෙන්නේ නැහැ. මරණයක් දැක්ක කියලා සිහිප දෙන්නේත් නැහැ. ඥාතියෙක් මැරුණා සිහිප දෙන්නේ නැහැ. අම්මා තාත්තා මැරුණත් එයාට සිහිප දෙන්නේ නැහැ. එයාට මේ තමන්ටම දරුණු රෝගයක් ඇති වෙනවා. ලෙඩක් ඇති වෙනවා ශරීරයේ. ආන් එතකොට එයා පය වෙනවා. අහෝ මත් කොයි මොහොතේ හරි මරණයටපත් වෙන්න සිද්ධ වෙයි. එයා කල්පනා කරනවා මම ප්‍රමාද වෙන්න හොඳ නෑ. නරක දේ කරන්න හොඳ නෑ. පින්දහම් කරන්න ඕනේ කියලා කුසල් දහම් කරන පටන් ගන්නවා ශාසන කටයුතු කරනවා එයා ශාසනය පිළිහිට පිළිසන්න ලබා ගන්නවා ඒතර එයා හරියට අර ඇටකොට්ටට තද කෙවිටි පාරක් ගැහුවාම වේගය වැඩි කරන ආශ්‍රයාව වගේ. ඒ ආශ්‍රය හතර දෙනෙක් ගැන කිව්වනේ නේද? ඒ වගේතර පුද්ගලෝකෙ දිනෙද හතර දෙනෙක් ඉන්නවා. ඒතර බලන්න මේ පුද්ගලයෝ හතර දෙනා තමයි අර අජානීය ආශ්‍රය වගේ. අජානීය පුද්ගලයෝ. එයයි. අජානීය කියලා කියන්නේ අර සී උපදින අයෙක් වෙන්නේ. ජීවුණු නුවණක් උපදිනවා. එතකොට බලන්න මේ මරණය මුල් කරගෙන මරණය මුල් කරගෙනම තමාගේ ජීවිතේට යහපත ඇති කරගන්න කල්පනා කරන හැටි නුවණ තියෙන කෙනා. අර පළවෙනි පුද්ගලයා බලන්න. පළවෙනි කෙනා කොයි වගේද? මරණය ඇහැට දැකලා නැහැ. එයා ආරංචි වෙනවා අසවල් ගමේ යමෙක් නිය ගිහිල්ලා. දැන් අපිට මෙන්න මේ පුද්ගලයා බාටපත් වෙන්න පුළුවන් වුණාද? අපි මරණයක් දකින්න නැතුව මරණ ආරංචි කොච්චරක් අපිට ඇවිල්ලා ඉන්නේ. හ්ම්? අපි ගමනක් යනවා කියලා හිතන්න. සුදු කොඩි කීයක් අපි දකින්න නැද්ද පාර යනකොට? අපි දුර ගමනක් යන කියන්නේ පාර යනකොට මල්ලකේවල් කීයක් අපි පාර දෙපැත්තේ දැකලා ඇද්ද? නේද? බලන්න අපිට මේ පළවෙනි පුජ්‍යලයට එන්න පුළුවන් වුණාද? ඊට පස්සේ බලන්න අපි මරණ කීයක් දැකලා ඇද්ද මේ ජීවිතේදී? නේද? අපිට දෙවෙනි පුද්ගලයාට දෙවෙනි අශ්‍රයාට එන්න පුළුවන් වුණාද බලන්න. අපේ පවුලේ ඥාතීන් කී දෙනෙක් මැරිලා අපි තුන්වෙනි පුද්ගලයා බවට තුන්වෙනි අශ්‍රයා බවට පත් වෙන්න පුළුවන් වුණාද බලන්න. ඒ වගේම බලන්න කායික රෝග බලවත් රෝග උපද්‍රව වලට අපේ ජීවිත ඇදවැටෙන වෙලාවල් තියෙනවද නැද්ද? එහෙනම් අපිට හතරවෙනි අශ්‍රයා වෙන්නවත් ඒ හතරවෙනි පුද්ගලයා වෙන්නවත් අපිට පුළුවන් වුණාද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. අන් ඒ විදිහට කල්පනා කරලා බලන්න අපි මේ අජානීය අක්ෂය ගැන අපිට මේ කියාගෙන ධර්මයේ ගෙනගෙන ඒ අක්ෂයන් වගේ පුද්ගලයන් හතර දෙනෙක් ගැන අපිට කියාදලා තියෙනවා. අපි ආන්නේ පුද්ගලෝ විදිහට අපේ ජීවිතය සිහි උපද්දගෙන දියුණු කර ගන්න ඕනේ කියලා කල්පනා කරනවා. එහෙම නොවුනොත් අපිට මොකද වෙන්නේ? මරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ කම්පා වෙන අය බවට පත් වෙන්න සිද්ධ වෙයි. ආන්හි මරණය ඉදිරියේ කම්පා වෙන ස්වභාවයට පත් වෙන්න අපිට සිද්ධ වුණොත් ඒක අපි විසින් අපිට කරගන්න යහපතක් වෙන්නේ නැහැ. අපි විසින් අපටම කරගන්න මහත් වූ යහපතක්. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයක් මුණ ගැහුණ වෙලාවක අපිට වෑයමක් කරන්න පුළුවන්. අපිට යම් ආකාරයක උත්සාහයක් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ ධර්මයෙන් පිටක් ලබා ගන්න. ඒ නිසා මේ ධර්මයන් ඉගෙනගෙන අපි අපේ ජීවිතයට බද්ධ කරගන්න අපි කල්පනා කරන්න ඕනේ. ඒකටයි මේ පින්නතුන් මේ විදිහට රැස් වෙලා Tamange කාලය කැප කළ යුත්තේ. ඒතර මේ විදිහේ මේ ධර්මය අහුවහම ඒ ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න. මේ බුදුරජාණන් වහන්සේ විසින් අපි කෙරෙහි මහත් කරුණාවෙන් මේ ධර්මයේ කියා දුන්නේ කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ ඇයි අපිට මේ ධර්මයේ කියලා දුන්නේ කියලා. දැන් බලන්න මේ අශ්වීන් හතර දෙනෙක් ගැන අපට උපමාවක් කියලා දුන්නා නේද? ඒ වගේ ධර්මයක් ඇයි අපිට කියලා දුන්නේ? අපිට සිහිය උපදලා දෙන්නේ. දැන් මේ ධර්මයේ අහන්නට අපිටත් ඒ වගේ වෙලා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි ඕන තරම් මැරිච්ච මිනිස්සු දැකලා ඇති. මරණ ගැන අහලා ඇති. නමුත් අපි සිහිය උපදව ගන්න අපි කල්පනා කළේ නැහැ. නමුත් යම් කෙනෙක් මේ ධර්මය අහලා මේ ධර්මයට පැහැදුනොත් එහෙම අපිට සිහි උපදවන ලේසි නේද? ලේසිද බැරිද? අන්න ඒකයි ධර්මයෙන් පිට ලබා ගන්නවා කියලා කියන්නේ. මේ ධර්මයේ දන්නේ නැත්නම් අපිට මේ කාරණාව දන්නේ නැහැ. දැන් ධර්මයේ දන්න කෙනාට ඒ ධර්මයට අනුව කල්පනා කළොත් එයාට ඒ ධර්මයෙන් පිටක් පිළිසරණක් තියෙනවා. ඒ නිසා මේ පින්වත් පිරිස ශිර දෙනාම කල්පනා කරන්න. අපේ ජීවිතයේ අපට මෝන දෙන්න තියෙන අවදානමක් තියෙනවා. අභියෝගයක් තියෙනවා. මොකක්ද ඒ අවදානම? මොකක්ද ඒ අභියෝගය? අපි ජරාවට මෝන දෙන්න සිද්ධ වෙනවා. අපි මරණයට මෝන දෙන්න සිද්ධ වෙනවා. ලෙඩ රෝගවලට මෝන දෙන්න සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම මේවට අපිට මෝන දෙන්න සිද්ධ වෙනවා. ආන්නේ දුක් සහිත දුක් උපදවන දේවල් වලට මෝන දෙනකොට ඒවා අපේ ජීවිතේට දැනෙනකොට උහුල ගන්නට බැරි වුණොත් එදාට අපි මේ විඳින කම් සැප වලින් ඇති ඵලය මොකක්ද මරණය එනකොට ඒක උහුල ගන්නට බැරි වෙනකොට මරණය ඉදිරියේ තැති ගන්නකොට අද අපි hina වෙනකොට hina වෙ ඇති වැටි මොකක්ද අපි විරුද්ධහලු කර කර වැඩක් නැති කතන්දර කී කී ඕප දූප කී කී හිනහවුනොත් එහෙම ඒ හිනහරෙන් පුංචි ආස්වාදයක් තියෙන්නේ කියනවනේ දැන් බලන්න මේ පිරිසක් එකතු වුනහම එතන මොන හරි කතාවක් කියලා හිනා වෙනවා ඒ හිනා වෙන්නේ ඒකේ පුංචි ආස්වාදයක් තියෙනවා නමුත් බලන්න අපේ ජීවිතයේ අපිට මොන දෙන්න තියෙන දේවල් ලෙඩවීම වයසට මරණයටපත් වීම ආන්නේවට මොන දෙනකොට අපේ හිත කම්පා වෙනවා නම් කලන්ත දානවා ඒ දුකින් අපි නිදහස් කරගන්න කිසි කෙනෙකුට බැරි නම් අපි හිස් විදියට ජීවිතය ගත කරොත් අපිට මොකද වෙන්නේ ඒ නිසා අපි දැන් දැන් සිහි උපදව ගන්න අදාද සිහි උපදව ගන්න මේ මොහොතේම සිහි උපදව ගන්න මම මගේ ජීවිතේට පිළිහිට පිළිසන ඇති කර ගන්න ඕනේ කියලා තම තමා විසින් තම තමා ගැනම අනුකම්පාවෙන් සිහි උපදව ගන්න ඒ භාගතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ මේ මරණය ඉදිරියේ කම්පානවන සිතක් හදා ගන්නා වූ ධර්මයක් මේ ලෙඩ රෝගය ඉදිරියේ කම්පානවන හිතක් හදා ගන්නා ධර්මයක් වයසට යෑම ඉදිරියේ කම්පානවන සිතක් හදා ගැනීමේ ධර්මයක් ඒ වයසට යෑම ඉදිරියේ කම්පානවන විදිහට සිත සදා ගන්න සිත හදා ගන්න පුළුවන් ධර්මයක් තමයි භාගතුන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ අන්නේ ධර්මය අද අපට අහන්න ලැබෙනවා. අද අපට කියවන්න පුළුවන්. අද අපට පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් මේ ධර්මයේ මහත් ගෞරවයෙන් ඉගෙනගෙන, මහත් ශ්‍රද්ධාවෙන් ඉගෙනගෙන, ඒ ධර්මයේ ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් පුරුදු කරන අය බවට පත් වෙන්න. එසේ ඒ ධර්මයේ පුරුදු කළොත් ඔබ අපි කාටත් මරණ ස්වභාවය තියාගෙනම මරණය ඉදිරියේ කම්පා නොවෙන අය බවට පත් වෙන්න පුළුවන්කමක් තිබෙනවා. අන් එහෙම මරණය ඉදිරියේ ලෙඩවීම ඉදිරියේ වයසට යෑම ඉදිරියේ කම්පා නොවන සිතක් හදාගත්තොත් එයා සැබෑම වාසනාව සැබෑම පිළිසරණ සැබෑම දියුණුව ජීවිතයට අත්කරගත් කෙනා බවට පත් වෙනවා. ඒ සඳහා අපි කවුරුත් කැමැත්ත උපදවාගෙන වාසය කළ යුතුයි. එසේ නොවුනොත් මේ ජීවිතය නිකරුණේ ගත වුණොත් මතු ජීවිතයකදී මේ ධර්මය අපට ආයමන ගෙයි කියලා හීනෙන්වත් හීන මාත්‍රයකින්වත් හිතන් දෙපා හිතුවට වැඩකුත් නෑ එනිසා ඔබ අපි කාටත් අද ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ මිහිරි සුන්දර ධර්මයේ පරම සුන්දර වූ ධර්මයේ සැප පිණසම පවතින ධර්මය මෙලව සැප ඇති කරන, පරලොව සැප ඇති කරන, ඒ වගේම සදාකාලික සැප ඇති කරන ඒ ධර්මය අදාපට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා. ඒ ධර්මය අපිට කියවන්න ධර්මයේ හැසිරෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අවස්ථාව අපිට දාගන්න එපා. ඒ අවස්ථාව අපිට දාගත්තොත් ඒක මහත් වූ අභාග්‍යයක්. පුංචි අභාග්‍යයක් නෙවෙයි. විශාල අභාග්‍යයක්. ඒ අභාග්‍යයට මේ කිසි කෙනෙකුත් අයිතිකරු නොවේවා කියලා අපි කල්පනා කරනවා. ඔබලා මේ භාගතුන් වහන්සේගේ මහා කාරුණික අවවාදය පිළිඅරගෙන ඒ උන්වහන්සේ විසින් අනාගත ලෝකයා උදෙසා ශීල සත්‍යයන් උදෙසා මහා කරුණාවෙන් හේතුවා වදාළ ඒ ගෞතම බුද්ධ ශාසනය තුලදී ඒ උතුම් වූ ධර්මයට පැහැදීම ඇති කරගෙන අප්‍රමාදී අය බවට පත් වෙලා මරණ ස්වභාවයේ තියෙදී වුණා මරණයේ ඉදිරියේ බිය පැති ගැනීම ඇති කර නොගන්නා විදිහට සිත සකස් කර ගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා සාදු සාදු සාදු